අද ඒ මාතෘකා යටතේම නැත්නම් මේ සනිමිත්ත සූත්‍රයත් එක්කම එදා ඉදිරියට ගත්ත දේශනාව හඳුන්වා දීපු දේශනාව ඉදිරියට ගෙනියන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදු ජානකගේ ප්‍රකාශය තමයි සනිමිත්තා භික්කවේ උපජ්ජන්ති පාපක අකුසල ධම්ම. අපිට උපදින සෑම අකුසල ධර්මයක්ම එහෙම නැත්නම් අවාසනාවන්ත දෙයක්ම අදක්ෂ දෙයක්ම ඒකට ලකුණු පෙන්ලා උපදී. ඒකට නිමිත්තක් සහිතව උපදීන්නේ. අරමුණක් සහිතව උපදීන්නේ. කවදාකවත් ඒක අවුලක් ඇති නොකර කරදරයක් ඇති නොකර ලකුණක් නොතබා යන්නේ නේ. ඒක නිසා කාටවත් උගුරට හොරා බේත් බොන්න බෑ. කාට හරි පාපක අකුසල ධර්මයක් උපදිනවා නම් ඒ කෙනා දන්නවා ඒ ලකුණ ඒ ඒ පාප කකුසල ධර්ම ලකුණක් කියලා කියනවා. අන්නේ ලකුණ හඳුනාගන්නේ නැතුව මේ පාප කකුසල ධර්මයන්ගෙන් වෙන්වීමක් කරන්නත් බෑ. නමුත් ඒ හඳුනා ගැනීම නිසා මේ ලකුණු වැඩි වෙන්නත් බෑ. වැඩි වෙන්න ගත්තොත් පාප කකුසල ධර්ම වැඩි වෙනවා. ඒ නිසා මේක හඳුනාගෙන තස්සේව නිමිත්තස්ස පහනා ඒවන්තේ පාපක අකුසල ධම්මා නහොන්ති ඒ නිමිත්ත හඳුනාගෙන ඒ ලකුණ හඳුනාගෙන ඒ පාපක අකුසල ධර්මෙ නෙවෙයි අපි ගෙවම් කරන්නේ ඒ ලකුණයි ඒ නිමිත්තයි ආන එවැනි වැඩ පිළිවෙලක් තමයි මේ විපස්සනා භාවනාව කියලා කියන්නේ එහෙම නැත්නම් මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ ඉතින් ඒක නිසා ඒ කටයුතු දින සංකෘතාවේ දන්නේ නැතුව මොනම තර්ක ක්‍රමයකටවත් මොනම සමීකරණයකට කිව්වත් මොනම මානසිකත්වයකින්වත් මේකෙන් ගොඩ යමනක් නැහැ. මේ නිසා සර්වඥ වහන්සේ ඒකට තර්කණයක් පාවිච්චි කරලා සමීකරණත් පාවිච්චි කරලා ඒ සමීකරණ තර්ක ඔක්කොමත් ඉක්මවලා මේකට ප්‍රතිපදාවක් අපට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපදාව වැටහෙන්නේ නිවන් ලැබුවට පස්සේ. හරිම අසාධාරණ ක්‍රමයකට පිටලා තියෙනවා. ප්‍රතිපදා මොකද්ද කියලා වැටහෙන්නේ නිවන් ලැබුවට පස්සේ. ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය. දුක්ඛ සත්‍ය තේරුම් ගත්තාට පස්සේ තමයි දුක්ඛ සත්‍යට හේතුව තේරෙන්නේ. නිරෝධ සත්‍ය තේරුම් ගත්තාට පස්සේ තමයි නිරෝධ මාර්ගය තේරෙන්නේ. මේක නෙවෙයි සාමාන්‍ය උගන්වීම් ක්‍රමය. ඒක නිසා මේ ඉදිරිපත් කරන ක්‍රමේ දාන්නේ නැතුව මම මාර්ගය දැනගෙන නිවනට යනවායි කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම යන්නේ නිවනට නෙවෙයි. ඒසොට මාර්ගය නොදැන නිවනට යනවා කියන එකත් අපිට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දැනගන්න ඕනේ අපිට මේ සර්වචනාංශය උගන්නන භාවනා ක්‍රමේදී මාර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි ඔක්කොමලා දන්න මාර්ගයක් වෙන්න බෑ මේක. මේ මාර්ග දිගේ යනකොට මේ මාර්ගයේ විසීම මාර්ගේ කාබාසිනිය කරන මාර්ගයක් තියෙනවා. අනිත් අංග වල මාර්ගය සම්පූර්ණ චා මාර්ගට අපි හැදලා හැටලා වඳිනවනේ. අපිට ඒක රොවෙන්න හම්බෙච්ච මාර්ගය කියලා. මේ මාර්ගයේ තියෙන්නේ මාර්ගය ඉවරනකොට මාර්ගයත් ඒකම ගීම ඉවර වෙනවා. ඒ නැත්නම් මාර්ගයේ විලෝ විපරිණාමයකටපත් වෙනවා. Taman ගත්ත මාර්ගය භාවනා කරනකොට කරනකොට මාර්ගයේ විපරිණාමයකටපත් වෙනවා. ඉතින් මේක උඟව දෙනකොට අමාරු තමයි මෙච්චර උදව් කරපු මාර්ගය ගිවං කරන්න වෙන දෙයක්, අතහරින්න වෙන දෙයක්, විපරිණාමයටපත් වෙන දෙයක් කියන නිසා උඟාක් අමාරුයි මාර්ගයට පෙළඹිච්ච නැති හෝ මාර්ගයේ මුල කොටස් වල ගත කරන කෙනාට මේ ਸਰවචනාංශයෙන් පෙන්වන හදන ප්‍රතිපදා. ඒ නිසා ගොඩාක් ශ්‍රද්ධාව ඕන. ගොඩක් ශ්‍රද්ධාවනේ ශ්‍රද්ධාවෙන් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉස්සරහට යන්න යන්න භාවනා මෝරන්න මෝරන්න තලතුණා වෙන්න වෙන්න තේරෙනවා මේ මාර්ගය තමා විසින්ම තමාම නැති කරගෙන නැති කරගෙන යන මාර්ගයක්. ඒව නැතුව මේ නිමිති සහිත උපදින හේතු සහිත උපදින ප්‍රත්‍ය සහිත උපදින කෙලෙස් මොන විදිහකට ගන්න කරන්න බෑ. ඒක නිසා අපි එදා මතු කරගත්තේ අනිකුත් සූත්‍ර වල ਸਰවචනාංශේ පෙන්වන්න උත්සාහ කරන විදිහට මේ නිමිති රාශියක් සහිත ජීවත් වීමද කියනවා කාමච්ඡන්දය. නැත්නම් නිමිති එකින් එකට මාරු වෙන එකට කියනවා කාමච්ඡන්දය කියලා. ඉතින් මේක දිගින් දිගට දිගින් දිගට මේ නිමිති අරමුණු නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේ තියෙන රූපණ ගතිය මාරු වෙන්න මාරු වෙන්න කෙලස් ඇති වෙනවා. ඒව රස විඳින්න රස විඳින්න කෙලස් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි ගත කරන ජීවිතේ අපි හිතනවා නම් මේ අරමුණු වැඩි කිරීමෙන් අපි දරුවන්ට සැප දෙන්න හදනවා. අරමුණු වැඩි කිරීමෙන් රාජ්‍ය නායකයෝ අපේ රටවැසියන්ට සැප දෙන්න හදනවා. එහෙම නැත්නම් ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ තමන් වහන්සේ මවන් ලද සත්වයින්ට බොහෝ අරමුණු දීමෙන් සැප විඳින්න සැප දෙන්න හදනවා කියන එක ඒ ඒ සම්පූර්ණ දර්ශනයේම ਸਰවචනස ප්‍රතික්ෂේප කරනවා අරමුණු වැඩ කරන වැඩි කරනවා කියලා කියන්නේ සැපක් වෙන්න පුළුවන් මොඩයට නමුත් පාපයි. නමුත් දුකක්. ඒක නිසා අරමුණු වැඩි කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ අරමුණු සහිතයි පාපේ කියලා දැනගෙන හේතු සහිතයි පාපේ කියලා දැනගෙන ප්‍රත්‍ය සහිතයි පාප කියලා දැනගෙන මේ අරමුණු වැඩි කිරීම ඉස්ලාම් භෞතික වශයෙන් කරන්නේ බොහෝ අරමුණු විශේෂයි හිත මාරු වෙන්නයි හැදිලා තියෙන්නේ පරිණාමයේදී සංසාරයේදී ඒ නිසා මේ බොහෝ අරමුණු වලින් ගලවලා එක අරමුණක එක නිමිත්තක හිත තබා ගැනීමට ගන්න ප්‍රයත්නේ තමයි විජේ රජුරු ලංකාවට ආවට පස්සේ කෙරුවේ. යා කුවිනිත් එක්ක යාළු වෙලා කුවිනිලව සේරම මැරෙනවා. මේක අපේ ජාතික පුරුද්දක් මේවා නිකන් වීඩියෝට වෙච්චව නෙවෙයි. දැන්වත් ඒ ටික තමයි වෙන්නේ. ඔබට ඕනේ නම් ලංකාව අල්ලන්න කුවිනිත් එක්ක යාළු වෙන්න ඕන ළමයි හම්බෙන්නත් ඕනේ. කුවිනිලව ඔක්කොම අර ඊට පස්සේ කුවිනි අයින් කරපුවා ඔක්කොම ඉවරයි. ඒක අපි දන්නේ ඉතිහාසය. ඕක තමයි බුදුරජාණන් වහන්සේ එදාම තමයි විජය රජු ලංකාවට කොට බයින වෙලාවේ සර්වඥාන්සේ පිරිනමන පාලා. එක දවසේ වැඩ දෙක සිද්ධ වුණා. ඉතින් අපි මේ ඉතිහාස කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම. කුවිනි යාළු නොවි මේ වැඩි ගෑණියක්ය, සිස්ටනති ගෑණියක්ය කියලා කරන්න බෑ. කුවිනි තමයි මේ වෙනකොට මේ සනුවරේ නායකත්වය ආරම්භ කළේ. කුවිනි හිතුවේ මම යන්ත්‍ර කරලා මන්ත්‍ර කරලා වශී කරලා ගෙන්නන රාජකුමාරයා දැන් මං කරා පැමිණෙනවා. ඉතින් රාජකුමාරයා තමයි ආවේ. රාජකුමාරයා ආපු ගාම සිපවැළඳ ගත්තා. සිපවැළඳගෙන කුවේලිගේ අස්සක් මුල්ලක් අංග ප්‍රත්‍යංග ජාතකේ ඔක්කොම හෙව්වා. ඔලකම අඹට ප්‍රේම කරනවා මුළු හදින්ම ප්‍රේම කරනවා. හැබැයි මේ වැඩ යුතුයකමක් තියෙනවා සනුවරේ මරන්න. ඉතින් මේ කුවේණි අර වැද්දට කඩුව දෙනවා වගේ මනමේ කුමාරි වැද්දට කඩුව දෙනවා වගේ මේ රාජකුමාරට දීලා බොහොම ජයට කටයුතු කරගෙන ගියා. නමුත් විජේ කුමාරත් එක්ක ආපු අනිකුත් ඇමතිවරු මතක් කරා දැන් මේ කලවම් වෙලා තියෙන රාජකීය එලේ බ්ලේච් එක එක. පැද්දියක් එක්ක. මේ පරපුර කවදාකවත් රජවැඩේ බෑ. මේ නිසා රාජකුමාරිකාවක් එක්ක පාවගෙන රාජකීය ලේසයිද රාජකීය પરම්පරාවක් ඇති කරන්න ඕනේ. එතකොට ඉන්දියාවට යන්න ඕනේ. ගිහිල්ලා ආයසරයක් සිංහබාහු රජුරවන්ට කියන්න ඕනේ රටින් පිටවහල් කරපු මේ විජේ කුමාරයා වෙන රටකට ගියා රට ඇල්ලුවා රටේ බලේ පිහිටවල තියෙනවා දැන් එයාට රාජාභිෂේකය ලබන්න ඕනේ රාජ ප්‍රාප්තිය ලබන්න ඕනේ ඒ නිසා රජකුමාරිකාවක් කරන්න. ඒතකොට රජකුමාරිකාව එනකොට කුවේණි අයින් කරුවේ නැත්තම් මෙතන අවුලක් වෙනවා නිසා කුමේණිව අයින් කරපේක තමයි රජ පරපුරක රාජකීය પરම්පරාවක් ඇති කරන්න හැදුවේ. අන්න ඒ වගේ ඒ සනුවරේ නායකත්වයේ පිරිමියෙකුට දෙන්න ඕනේ. විජේ කුමාරයා කැමති කෙනෙකුට දෙන්න ඕන නෙවෙයි. දැනටම නායකත්වයේ දිනාගෙන තියෙන එක නා අල්ලගන්න එක විතරයි කරන්නේ. මේකම තමයි මේ දුහාමුදුරුත් ලංකාවට එල්ල කෙරුවේ. ඇවිල්ලි වෙරලා රට රටක් ගානේ හන්දියක් හන්දියක් ගානේ බණ කික්කිය ගියේ නැහැ. රජුරෝ ඇල්ලුවා. රජුරෝ එනකන් ඉඳලා ඇල්ල කිව්වා රජුරෝ වටගතට පස්සේ දෙවිනාංශ වට්ටගත්තා. ඊට පස්සේ රට ඇල්ලුවා. මේක තමයි බුදුරජාණන්ගේ ක්‍රමය. ඉතින් මේක කොහොම සාමාන්‍ය බුද්ධිට අහු වෙන දෙයක්. ඒ විදිහටම තමයි කෙලෙස් වලටත් කරන්න තියෙන්නේ. নানা ආකාරයේ අරමුණු සාහිත්‍යව ගත කරන මේ ගිහි ජීවිතය. දකාමභෝගී ජීවිතයේ මේ নানা අරමුණු නැති කරන්න බෑ අරමුණක් පාවිච්චි නොකර. ඒ නිසා අපි එක් අරමුණක් අල්ලනවා. ඒ අරමුණ අල්ලන්නේ ඒක නිවන නිසා නෙවෙයි. කෙලෙස් නැති නිසා නෙවෙයි. ඒක ඇල්ලුවට පස්සේ නානා අරමුණු වලින් එන නානා කෙලෙස් නැති වෙලා දන්න එක අරමුණකින් එන ප්‍රමාණ කලයක කෙලෙස් ටිකක් ඉතුරු වෙනවා. ඉතින් මේක තමයි ගිහි ගිය අතහැරලා අපි අරණ්‍යගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ධනයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව නෑයින් කෙරේ වස්තුවෙන් වෙන්ව අරණ්‍යගත වීමෙන් අපි කරන්න හදන්නේ අර පතරම් මිනිමෙති වලින් වෙන් වෙලා හරකබාණින් වෙන් වෙලා ඉස්ත්‍රි සම්බන්ධ වලින් වෙන් වෙලා ග්‍රාමීය සම්බන්ධතාව වලින් වෙන් වෙලා අරණ්‍යයට හිටපදේ. අරණ්‍යයේ හිටපන්නේ අරණ්‍ය හොඳ නිසා නෙවෙයි අරණ්‍ය සැප නිසා නෙවෙයි. අච්චර විශාල කෙලස් ගොඩක් එක්ක අපිට මේක වැඩ විශ්තන්න බැරි නිසා අරණ්‍යට වෙනවා. එසේ අරණ්‍යයට ඇවිල්ලා බලනකොට බුදුඥාන සඳහන් කරනවා අරණ්‍ය ජීවිතයේ දරතයි. කටුකරෝසනයි. ඒක නිසා ඒක සැපක් නෑ. ඒක නිසා ඒක සැප නැති වුණාට ඒක නැතුව gedara හිටියානම් මේ සැප පහසුකම් කියලා කිලෝරක් කරන්න බැරි කෙලෙස් රාශියක් තියෙනවා. ඒ නිසා අරණ්‍යයට පැමිණීමෙන් දරත භාවයේ තිබුණට දන්න ප්‍රමාණයක් තිබුණට විශාල කෙලෙස් ප්‍රමාණයක් නැති වෙච්ච බව සමාදන් වෙන්න බැරි නම් යාට මේ ශූන්‍යතාවය කියන එක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කැලේට ඇවිල්ලි ඉවර වෙලා කැලේ තියෙන දරත භාවයේ නැති කිරීම සඳහා කයට හිත ගන්න කියනවා. කයට හිත ගත්තහම කය හා සම්බන්ධ දරතය දැවිලි තැවිලි ඒකේ තියෙන වෙහෙස ගති වේදනා සද්ද ඔක්කොම ඉන්න පටන් ගන්නවා ඒක එච්චර ප්‍රනීත මිහිරි දෙයක් නෙවෙයි නමුත් ගමත් අරණ්‍යත් අමතක කරන්න කයට හිත ගන්න කයට හිත ගත්තට පස්සේ කය ඇතුලේ වායෝ ධාතු එකක නටනවා වෙලාවක පටවි ධාතු නටනවා තව තේජෝ ධාතු ආපෝ ධාතුව මේ හතරේ සර්වඥාන්සේ ඉගෙනීම හැටියට එක්කෙනෙක් මතු වෙනකොට එයා අනිත් තුනේ යට කරගෙනයි මතුවේ. ඒ නිසා මතු වෙන්නේ මොකද්ද? ඒක විතරක් බලනකොට හතරම බැලුවා වගේ. ඒ කියනවා ලංකාවේ හතරක්, කොහුලං කෑලි හතරක් අඩිය අඩිය විතර අරගෙන නැත්නම් තේඩා කෑලි හතරක් එක කොනකින් ඔක්කොම එකට ගැට ගහලා වතුරට දැම්මොත් එක තේඩා කෑල්ලක් උඩට මතු වෙනවා අනිත් තුනම යටට. මතු වෙච්චින් ගත්තාම gediya pitima උඩට එනවා. එකක් අල්ලනකොට හතරම අහුවෙනවා. ඒ මොකද මතුවලා තියෙන්නේ යටේ යට යන්නේ වගේ උඩුකුර තෙරපම නිසා මතුවෙන එකෙන් අල්ලපුවාම නිතිව අහුවෙන වගේ ඕනම හතර මහා ධාතුන්ගෙන් ස්වභාවයෙන් මතුවෙන අරමුණ ගත්ත ගමන් අනෙක් හතර මහා ධාතුන්ම අහුවෙනවා. ඉතින් මේකෙදී ਸਰවචනාංශගේ දීර්ඝ පරිශ්‍රණයක ප්‍රතිඵලයක් තමයි ආධුනික මනසට භාවනා නොකර මනසට අල්ලන්න ලේසි වායෝ ධාතුව කියන්නේ. වායෝ ධාතුව කියන්නේ කම්පන චංචල. ඉතින් ඒ කම්පන චංචල වාඩි වෙලා මම දැන් මෙතන කියලා හිත හදාගෙන කයට ගත්ත හිතේ මේක ඇතුලේ ක්‍රියාශක්තිය හිත දාන්න කියලා. කොහෙද නලියන්නේ කියලා බලන්න. කොහෙද කම්පන චංචල එන්නේ කියලා බලන්න. මොකද ඒක ලේසි ආධුනිකයක්. අන්නේ බලනකොට ඒ කම්පන චංචල වල අඩියම තියෙන එක තමයි ආශ්‍රව ප්‍රසවාසය කියලා කියන්නේ. ඉතින් ආශ්‍රව ප්‍රසවාසය ගත්තට ඒක සැපක්වත් නිවනවත් ඒක කුසලයක්වත් නෙවෙයි. මුළු කයම බලනකොට වැඩි ආශ්‍රව ප්‍රසවාසයේ බලපුවාම කයම බැලීමේ ආනිසංස ලැබෙනවා. නමුත් ක්‍රියාව පොඩ්ඩයි තියෙන නිසා ආස්වාස් ප්‍රසවාසයේ හිත තියෙන එක අරමුණක් නැති කිරීමට නිමිත්තක් නැති කිරීමට නිමිත්තක් මතු කරගන්න. කට්ටක් කරිච්චාම කට්ටයි කරන කට්ටක් ඕනයි කියලා සිංහලේ ලියලා තියෙනවා. කනට වතුර ගියාම වතුර ගන්න වතුර බින්දුවක් දාන්නයි කියලා සිංහලේ ලියලා තියෙනවා. පිච්චිච්චාම පිච්චිචි තෙල් ටිකක් එතන දාන්න කියලා සිංහලේ ලියලා තියෙන නිසා කෙලේශයක් නැතිකරන්න කෙලේශයක්ම ගන්න. අරමුණු නැති කරන්න බොහෝ අරමුණු නැති කරන්න එක අරමුණක් මතු කර ගන්නවා. බොහෝ නිමිති නැති කරන්න එක නිමිත්තක් මතු කර ගන්නවා. එතකොට මේ යෝගාචරය දැනගන්න ඕනේ මම මේ ඉන්නේ මේ අසවල් නිමිත්තත් එක්කයි. අසවල් අරමුණත් එක්කයි. ඒකත් එක්ක ඉන්න හැම චිත්තක්ෂණයකම අර බොහෝ කොට ඇත්තා වූ අරමුණු බොහෝ කොට ඇත්තා වූ නිමිති බොහෝ කොට ඇත්තා වූ පාපක අකුසල ධර්ම නැති වුණා. ඉතින් උඹ දෙනෙක් මේක ඇත්තටම දැනගෙන නෙවෙයි භාවනාවට බහින්නේ. ඒ වගේම තමයි මේ අරමුණේ සැප ඇති කියලා හිතනවා. තමන් අල්ලන නිමිත්තේ සැප ඇති කියලා හිතනවා නෑ. ඒක දරතයක්. ඒක මහා මේ මොනම ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් සිලෝකයක් දෙන එකක් නෙවෙයි. මේක ඇල්දීමින් අර බොහෝ කොට අරමුණු අයින් කරන්න පුළුවන්කම, බොහෝ කොට නිමිති අයින් කරන්න පුළුවන්කම, බොහෝ කොට කෙලෙස් අයින් කරන්න පුළුවන් බව දන්න එක ඒක රාජ්‍ය තාන්ත්‍රික රහසක් කුවේණි අල්ලගත්තොත් රටම ඇල්ලුවා. නිසා කුවේණිම ඉස්සරහට ගන්න කුවේණි ලස්සන නිසාවක්වත් විජය රජුරන්ට ප්‍රේම කරන නිසාවක්වත් රජපෞල නිසාවත් නෙවෙයි. කුවේණි අතේ තමයි බලේ තියෙන්නේ. නිසා කුවේණි අල්ලගෙන කුවේණි ලව්ව නිකන් ඉන්නේ නැහැ. මේ සනුවරේ කපන්න ඕනකො. සනුවරේ අයින් කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඕනම රාජ්‍ය බලයක තියෙන රහසක් තමයි රාජ්‍ය බලේ පවත්තන්න අශෝක රජුරෝ තමන්ගේ තමන් රජ වුණේ සහෝදරයෝ 100ක් කපලා සිංහල ඉතිහාසෙ තියෙනවා හැම වෙලාවෙදීම කුමාරෙක් රජ වෙන්නේ තාත්තමරලා. ඒක බොහොම සරල දෙයක් නිකන් ඉදියාප්ප කරනවා අප්ප කරනවා වගේ ලංකා ඉතිහාසය නැත්තම් මේ රාජ්‍ය තන්ත්‍රය. මේකමයි සරුවචන සඳහන් කරන්නේ පහසු එක අරමුණක් අරගෙන එයාට බලය දෙන්න කොච්චර බලය දෙනවද කියනවා අයිතාන සමීපය ඇසුරුකරනද අලකී මුලකී විස්තර බලන්න ව්‍යංජන අනුව්‍යංජන බලන්න අංගපත්‍යංග බලන්න බල්ලා කිට්ටු කරගත්ත තරමට තමන්ට වැටෙන්න ඕන මේකේ හිත නැතිුණා නම් පවතින නීවරණවල පවතින කෙලෙස්වල කිලෝරක් නැතුව අත්ෙන් අතර වයින් කුරුල්ලෙක් වෙනවා හිත ඒ වෙනකොට මේ දන්න අරමුණක හිත පැවැත්වීමත් සනිමිත්තම තමයි සාරම්මනම තමයි නමුත් ඒක අල්ලගත්තියයි අල්ලගෙන ඉස්සරහින් තියාගන්නේ ඇයි කියන එක සහතික කරන්නයි තහවුරු කරන්නයි මේ විස්තර මම මේ ඉදිරිපත් කළේ. නමුත් මේ බව දැනගෙන කොහොම හරි කවුරු හරි එක්ක ආස්වාස ප්‍රසවාසයේ එහෙම නැත්නම් ඉම්බි මැක්ලිම කියමු වාඩි වෙලා ඉනකොට නැත්නම් සක්මන් කරනකොට වම දකුණ කියමු මේ අරමුණත් එක්කයි මං ඉන්නේ මේ අරමුණේ ඉන්නා තාකල් කෙලස් නැහැ ආවක අකුසල ධර්ම නැහැ මං දන්න අරමුණක් තියෙන්නේ නමුත් මේ අරමුණේ නිවන නැහැ මෙන්න මේ විදිහට අරමුණ නැවත නැවත ඇසුරු කරනකොට භාවිත කරනකොට බහුලීගත කරනකොට පළපුරුදු යෝගාවචරයෝ එහෙම නැත්නම් අත්‍යකීම් සහිත යෝගාචරෝ දන්න දෙයක් තමයි ඕනම දෙයක් දිහා බලනකොට ඒක එන්නේ එන්නේ එන්නේ නිර්වර්ණ වෙනවා. ඕනම දෙයක් දිහා බලනකොට ඒක ඒක එන්නේ එන්නේ ගිවන් වෙනවා දෙවේලේ දකුණු කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකතේම සුදු වෙලා කියලා අපි සිංහලේ කියලා කියන්නේ කුකුලාගේ කර්මනේ රතු පාටයි. නමුත් නිතර බල බල ඉන්න සුදු පාටයි. ඕනම අරමුණක් අරගෙන නිතර මේක දිහා බල බල හිටියොත් ඒකේ තියෙන සිලිලාරේ මඩ බඳින ගතිය මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා සියලු අරමුණු නැති කිරීමට ගත්තා වූ මේ ආස්වාද ප්‍රසවාස අරමුණ නැත්තම් ආනපාන අරමුණ නැත්තම් පිම්බි මැකලිම අරමුණ එහෙම නැත්නම් වම දකුණ අරමුණ බොහෝ කොට ඇසුරු කරන්න ගත්තොත් බොහෝ කොට සමීපව ගන්න ගත්තොත් බොහෝ කොට නැවත නැවත අසු කරන්න ගත්තොත් ඒකේ විපරිණාමය කියන එක වෙනස් වෙනවා කියන එක හැම වෙලාවෙම විරජ්‍යති විමුච්ඡති නිබ්බින්දති විරාග නිරෝධති කියන වචන හතර තමයි බුදුරණ පාවිච්චි කරන්නේ. ඒකේ තියෙන රංජනය කරන්න පුළුවන් ගතිය නැති වෙනවා. වින්දනය කරන්න පුළුවන් ගතිය නැති වෙනවා. ඒකේ එන්න එන්න එන්න ගෙවන් වෙන්න පටන් ගන්නවා. එතකොට සියලු අරමුණු නැති කිරීමට ගත්තා වූ මේ නිමිත්ත මේ අරමුණක් ටික ටික ගෙවෙනවයි කියන්නේ ප්‍රතිපදාව ඉදිරියට යෑමක් කෙලස් ගවන් කිරීමක්. නමුත් යෝගාවචරයට පේන්නේ අරමුණේ පා වෙලා, නීරස වෙලා, කම්මැලි වෙලා අරමුණ හේබාලා, අරමුණ විචිත්‍රත්වේ නැති වුණා කියන ඒ අයෝනිසමනස්කාරය આવොත් යෝගාවචරය ඒ වෙලාවේ නැගිටලා දාලා ගහලා යනවා. ඒ විනුවට මේ අරමුණ ගවන් කරනකොට අන්තිමට දැන් වෙන්නේ සනිමිත්ත තැනටයි සනිමිත්ත තැන ඉඳලා අනිමිත්ත තැනට යන්නේ අනාරම්මන තැනට යන්නේ කියලා ගිවන් වෙන තැන බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවනේ බුදුරජාණන් සාංගන තස්සේව නිමිත්තස්ස පහනා ඒවන්තේ පාපකාකුසල ධම්මා නහොಂತಿ. ඒ අරගත්ත තනි නිමිත්ත ප්‍රහාණය වෙනකොට ඒ නිමිත්ත සම්බන්ධ කරන තියෙන පුංචි කුදල ප්‍රමාණයක් ගිවන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ටික දන්නවනම් මේ ටික ඇත්තටම බහන කර ඔක්කොට වෙලා තියෙනවා. ඒක පිළිබඳව කිසි සැකයක් නැහැ. මේ වෙන්නේ මේකයි කියලා දන්නවා නම් බුදුරජාණන් කියනවා ශාසනය පිහිටක් ලැබුණු කෙනෙක්. ශාසනය ප්‍රතිෂ්ඨාවක් ලැබලා තියෙන කෙනෙක් මේ මනුස්සයා මරුණට පස්සේ කවදාකවත් ආය අපායට යන්නේ මේ தත්ත්වෙ හිතේ තියෙනවා නම් එක්ක දිවි ලෝකයට යනවා. එහෙම නැත්නම් ඉස්සරහට Tamanට මේ ජීවිතේදීම අනිවාර්යම දියුණුවක් ලබන්න පුළුවන්. ඒ නිසා භාවනා කරාට මේ Taman ඉදිරියෙන් තියාගත් අරමුණ බොහෝ කල් ඇසුරු කරලා ඒක ගෙවන් වෙවි ගෙවන් වෙවි යනකොට ඒකට අනුග්‍රහ කරන්න දැනගන්න නම් මේ සනිමිත්තා බික්කේ වේ උපජ්ජති පාපකා කුසල ධම්මා කියන පදයක් අවශ්‍යයි. අරමුණක් එන්න නිමිත්තක් තියෙනවා. න අනිමිත්ත අනිමිත්ත නෙවෙයි. නමුත් ඒතියෙදිත් අපි එක නිමිත්තක් අල්ලා ගන්නවා අනිත් නිමිති අයින් කරන ඊපස්සේ අල්ලාගත්ත නිමිත්ත ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිවන් වෙනකොට මේ ගිවන් වෙන්නේ අකුසල මේ ඉදිරියට යන්නේ ප්‍රතිපදාව කියලා දන්නවනම් ඒ යෝගාවචරයට නිදිමත නෙවෙයි එන්නේ පුදුමාකාර ප්‍රීති ප්‍රමෝද දෙකක් එන්න පටන් ගන්නවා. දැන් දැක දැක දන දන ප්‍රතිපදාව විදිහට යනවා. දැක දැක දන දන ගිවන් වෙනවා කෙලස් කියලා. අර වෙන්දට වැක්කිරන කැරකෙන නිදිමත වෙනුවට මේක අස්පනා අපිට දකින්නකොට ඒ යෝගාවචරයට නිරාමිෂක ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා සුඛයක් එන්න පටන් අර ගන්නවා පස්සද්ධියක් එන්න පටන් අර ගන්නවා සති සම්පජඤ්ඤයක් එන්න පටන් ගන්නවා තිබුණේ නම් මේ අරමුණේ දරතේ තමයි නමුත් මේ දරතය දිහාම තමන් කරන රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත දැනගෙන දිගට ඇසුරු කරනකොට ඒක ගෙවන් වෙනකොටම ඒ දරතේ වෙනුවට ධර්මචින්තනකට ප්‍රමෝදය කියලා කියපන් ප්‍රීතිය කියලා කියපන් පස්සද්ධිය කියලා කියපන් සති සම්පජාඤ්ඤය කියලා කියපන් මොකද දැන් ඇස් පිට අස්පනා පිට අර තියෙන අරමුණක් ගෙවි ගෙවි ගෙවි ගෙවි යන මෙන්න මේ විදිහට ගෙවන් කිරීම ඡය වීම වැය වීම නිරෝධ කිරීමට කියනවා khයානුපස්සනා වයානුපස්සන, නිරෝධානුපස්සන. ඡේ වෙන වෙන එක බල බලා හිත සතුටු වෙනවා. වැය වෙන එක බල බලා හිත සතුටු වෙනවා. නිරුද්ධ වෙන එක බල බලා හිත සතුටු වෙනවා. ඒකෙදී නිබ්බිදාවක් පහළ වෙනවා මෙතික් තිබුණු වින්දනය මෙතික් තිබුණු රසස්වාදේ ඉnde ඉnde ඉnde අඩු වෙනවා. එතකොට ගන්න තියෙන රසාස්වාදයේ තියෙනවා සංසාරේ තණ්හාව තියෙනවනම් සංසාරේ දැන් තණ්හාව දැක දැක දන දන ගෙවන් වෙනවා. මේකයි බුදුරජාන් වහන්සේගේ ක්‍රමය. මේකයි ප්‍රතිපදාව කියලා යම් කිසි කෙනෙක් ඒ ගෙවන් වෙන අරමුණ දැක දැක ඉදිරියට යනවනම් මේ වෙලාවේදී මේ රූපය පිළිබඳව මේ සූරකම මේ දක්ෂකම මේ කුසලතාවේ දිගේ යද්දී වේදනා දිගේ සංඥා දිගේ සංස්කාර දිගේ විඥාන දිගේ බොරු වලවල් රාශියක් ඉදිරියට හම්බුනේ රූපේදී මේක අල්ලනවා කියන එක ලේසි නෑ. අර දේශනාවට එම සඳහන් කරාට අරමුණ ගෙවෙද්දී සතුටු වෙන්නේ නෑ කවුරුත්. ගොඩනෙක් හිතන්නේ සත්‍ය සමාධිය කැඩලයි කියලා. නමුත් යම් හේකින් ඒකේන මම කියන රූපේ ගෙවුනත් මං ඉදිරියට යන්න ඕන කියලා හිත හදාන ලෑස්තිලා ගියා. වේදනාවල දුමාකාර කම්පන චංචල ඉන්න පටන් ගන්නවා. මේ වේදනාවල බලාපොරොත්තු වෙන මට දැන් දුක නැති වෙලා සැපෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉදිරියට එන්න එන්න පහසුවක් එන්න ඕනේ ආදි වශයෙන් යෝගාචර කල්පනා කරාට ඒ සැපති වුණත් දුක තිබුණත් අදුක්කම සුඛ වේදනාව තිබුණත් දැනෙන තාක් දැනීම පවතින තාක් ඒ හැම දැනීමක්ම අකුසල කර්මයක් කියලා බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. සැප දැනුණත් අකුසලයක් දුක දැනුණත් අකුසලයක් ඒක නිසා වේදනාවක් තියෙනවා නම් විඳිනයක් තියෙනවා නම් හැම තැනකම දුක විතරයි තියෙන්නේ කියලා. ඒ නිසා ලෝකේ පිටලා තියෙන්නේ දුකක කියන එකයි සරුවචනේ සඳහන් කරන්නේ අන්තිමට එනවා. විඳින්නේ නැති විඳ විඳින කෙනෙක් නැති පැවැත්මක් එහෙම නැත්නම් ඒකට කියනවා අවේදිත තත්වයක් කියලා. මේක උනත් යෝගාවචරය බණකට අහලා භාවනා දියුණු කරලා ලෑස්තිලා ගියේ නැත්නම් පේන්නේ අතරමං වුණා අසරණ වුණා කියලා. ඒ වගේම සංඥා කරගන්න බෑ. මතකෙට යන්නේ නැහැ. නැගිටලා බැලුවට පස්සේ කොතන හිටියද කියලා කියාගන්න බෑ. ඒ නිසා සසඤ්ඤ தත්ත්වේ තියෙනවා නම් කෙලෙස්. මේ සසඤ්ඤ தත්ත්වේ නම් කරන්න පුළුවන්, වර්ග කරන්න පුළුවන්. தත්ත්වේ තියෙන තාක් කල් කෙලෙස් දැනමුත් අඩු වෙලා අඩු වෙලා යනවා. උදාහරණයක් වශයෙන් කියනවා ආශ්‍රත ප්‍රසවාස දෙක වෙන් කරගන්න බැරුව යනවා. පිම්බීම හැකිනු දෙක වෙන් කරගන්න බැරුව යනවා. මේ බැරිවීම සංඥා කරගන්න බැරිවීම, ලේබල් කරගන්න බැරිවීම, හඳුනා ගන්න බැරිවීම භාවනාවේ වැරද්දක් නෙවෙයි. භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්න කොච්චර කොච්චරක් මේක යෙදෙන්න වෙයිද කොච්චරක් කමඨාන් සුද්ධ වෙන්න වෙයිද කියන එක භාවනාව ගා කරපු යෝගාවචරයට තේරෙනවා අපි මෙතෙක්කල් මේ භාවනාවේ නිමිති අල්ලන්න උත්සාහ කරා ඒ කපුරු පුච්චපු තැනක අලුත් නැතුව දැවිලා යන්නසේ සංඥා කරගන්න බැරි සලකුණු කරගන්න බැරි සලකුණෙන් අඳුර ගන්න බැරි මට්ටමකට භාවනාව යනවා ඒ අනේක හොඳට කලින් භාවනා කරලා ලෑස්ති වෙච්ච කෙනෙකුට ප්‍රශ්වාසය ඉවර වෙනකොටමත් යනවා. ගොඩාක් වෙලා භාවනා කරන්න ඕන පළවෙනි ප්‍රශ්වාසයේදී ආ බලනකොට අල්ලා ගන්න බැරි තැනකට යනවා මේ ප්‍රශ්වාසය සිව් වෙනවමයි. නමුත් ඒක භාවනාවේදී වුණාක් හිතේ ප්‍රනීත භාවයක් ඉදිරියට යamak කියලා හිතෙන්නේ අඟ දෙනෙක් හිතන්නේ මේ අල්ලා ගන්න කිව් බාහිර දුන්නු මේ පලිගේ අල්ලා ගන්න බැරි වුණා. නැත්නම් ආඳායාව වල්පත ගත්තාදී බලාපොරොත්තු සුන් කිරීමක් කරනවා. නමුත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දවස්වල ඒක කරන්න විනාඩි 10ක් 15ක් ගියාට හොඳට නිතර දිගට භාවනා කරන එකට ඉඳගත්ත ගමන්ම එක ප්‍රස්වාසයක් බැලුවත් අල්ලගන්න බැරි තත්ත්වයට සංඥා කරගන්න බැරි තත්ත්වයට යනවා. එතකොට සංස්කරණය නොකර කලබල නොවි අයියෙන් උස්ම ගන්න යන්නේ නැතුව හිත නින්දට වට ගන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව ඉන්නවට කියනවා සංස්කරණය නොකර සිටීමක් යමක් නොකර සිටීමක්. ඒක තමයි මේ මේ භාවනා ශේෂයේ අමාරුම දේ භාවනාව හරි සංස්කරණය කරන්න නැත්නම් ගෙනිච්චට හිත පුදුම විදියට ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන ගමන්. සැක කරනවා. කමඨාන් සුද්ධ කරන කතා කරනවා. මේක නැවත නැවත කියවන්න පටන් ගන්නවා. මේ හැම එකකීම කරන්නේ අර රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් තැම්පත් වෙලා තියෙන හිත චේතනා වශයෙන් ප්‍රකල්පනා වශයෙන් ඇවිස්සෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇවිස්සෙන දෙයට උදව් නොකර පයින්රි ලෙවුන්ට ඉනිමන් නොබඳ මේක දිහා බලාන ඉඳන මේ යෝගාවචරය තුළ මේ නොසලෙන මනස සැපට දුකට නොසලෙන මනස යසසට ආයසට නොසලෙන මනස ලාභයට සත්කාරයට නොසලෙන මනස එහෙම නැත්නම් මේ සාමාන්‍ය කියන උපේක්ෂාව නැත්නම් මේ తాදී ගතිය මේක දෙස බලාගෙන ඒකෙන් හිත් කරදර ගන්න නැති ගතිය පුරුදු කරගන්න වෙනවා ඒක මේ කිසිම පොතක කිසිම විශේෂක සඳහන් කරලා නැහැ. හැම එකකම තියෙන්නේ යමක් සිදුවෙච්චාම ඒකත් එක්ක හිත කරදර ගන්න ක්‍රම. මේ යෝගාවචරය කරන්න හදන හිත කරදර ගන්න එක නොකර ස්වභාව ධර්මයටම සියල්ල බාර දීලා සංස්කරණය නොකර සකස් කිරීම නොකර ඉදිරියට යන්න හදන එකයි එතකොට මේ යෝගාවචරයට වර එක කිසිම දෙයක් තේරෙන්නේ නැති රූප නැති වේදනා නැති සංඥා නැති සංස්කාර නැති වාගේ තැනකට ආව වෙනවා ආයශරයක් අරමුණක් මතුවලා ඒක රූප ව්‍යාකාරය පේනවා වේදනා පේනවා සංඥා පේනවා සංස්කාර පේනවා Taman දඟලන දෙ පේනවා මේ දෙක වරින් වර වරින් වර මාරු වෙනකොට මේකට වැඩිය මේක හොඳයි කියන්නේ නැත්නම් ඒකට වැඩිය මේක හොඳයි කියන්නේ නැත්නම් දෙකම චිත්ත tattwa දෙකක් විතරයි තිකම හේතුඵල ධර්ම දෙකක් විතරයි කියලා දිකට පවත්වාගෙන ගියොත් විතරක් ඒ යෝගාවචරයට මේ විඥානයේ මායාවට අවු වෙන්නේ නැතුව බේරන්න තෝරන්න යන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් ඒ తত্ত্বය ඉදිරිපත් වෙලා නැතික නෙවෙයි යෝගාවචරය වෙලා තියෙන්නේ ඒ தත්ත්වයේ තිබුණාට පස්සේ යෝගාවචරය මේක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා තෝරන්න බේරන්න යෑමෙන් තමයි අර විනිශ්චයකාරයේ தත්වයට පත් වෙන්න ගිහිල්ලා තමයි මේ උසාවිය අවුල් කරගන්නේ. ඉතින් එතනදී Tamanට තෝරන්න බේරන්න පුළුවන්කම තිබුණත් කිසිම තේරීමක් බේරීමක් නොකර දෙක දිහාම නොසලෙන මනසකින් බලාන ඉන්නනම් ඒ යෝගාවචරයට අවශ්‍ය වෙනවා හිතාමතා කටයුතු කරන දේවල් සහ ඉබේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා වෙන් කරගන්න. අපි කොච්චර හිතාමතා කටයුතු නොකරන තීන්දුව කරත් ගොඩාක් සිද්ධ වෙන දේවල් තියෙනවා ආස්වාද ප්‍රසවාසයේ හිතවිලිවල ආවේගවල ਸਰවඥයන් සඳහන් කරනවා මේ හිතාමතා කටයුතු නොකර මොන දෙයක් අයේ සිද්ධ වුණත් කිසිම වෙලාවක අකුසල් සිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ මෙවට හිත යොදන්න ගත්තොත් චේතනා කරන්න ගත්තොත් සවිඥානික වෙන්න ගත්තොත් විනිශ්චය කරන්න ගත්තොත් තමයි යෝගාවචරය කෙලස් රස කරනවා වෙන්නේ නැත්නම් චේතනා භික්කවේ කම්මං වදාන කියලා ਸਰවඥන්සේ සඳහන් කරන මේකට චේතනා පහළ නොකර දේශ බලාන ඉන්න කියලා කියනවා පරතෝ සංකල්පය. අනුන්ගේ දෙයක් දිහා බලා ඉන්න ආසේ නොසලෙන මනකින් බලාන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයටම තේරෙන්න පටන් ගන්නවා ඉස්සර තමන් කොච්චර යමක් වෙච්චාම කොට දාපු මාළුවෙක් වගේ සැලිලා විනිශ්චය කරන්න ගිහිල්ලා ගත්ත විනිශ්චය එකක්වත් yaadෙන්නෙත් නැහැ. ඒ වුණාට නැවත නැවත මේකට අත දාන ගතිය විනිශ්චය කරන ගතිය කොච්චර වැඩි වෙනවද? මේක නොකර හින්නේ ඉඳීමේ හැකියාව අපිට පුදුජානන්සේ පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපේ හිතේ යුතුයකම් ඉෂ්ට කරන අදහසෙන් වගකීම් අදහසෙන් සාධාරණීය අදහසෙන් අපිට කැප නැති අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැති වැඩ කොටසක් කරන්න ගිහිල්ලා පුදුම කර්ම රාශියක් රැස් කරනවා. ඉබේ ලස්සනට සිටින මේ ක්‍රියාවලියට මම නැතු මේ කරන්න බැරි වෙයි කියලා හිතලා Taman ගිහිල්ලා විනිශ්චය කරලා අර ඉබේ සිටින ක්‍රියාවලිය අවුල් කරපු නිසා ඒ යෝගාවචරයට චිත්ත පීඩාවක් එනවා. හිතපු දේ වෙන්නේ නැති නිසා තව චිත්ත පීඩාවක් එනවා. ඒ නිසා මේක තමයි භෞතික ජීවිතේ කාලේ ඉඳලා ජීවිතේ ගත්තත් භාවනා ජීවිතේ ගත්තා සිද්ධ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ සිද්ධ වෙන්නේ මුලින් මුලින් යම් යම් තීන්දුවකයක් කරන තමන්ට පහසු තත්ත්වවලදී භාවනා පටන් අරගෙන ඉස්සරහට මේක අනායාසයෙන් සිදුවෙන ඉබේ සිදුවෙන තැනටපත් කරලා ඉබේම වෙනකොට ඒකේ තියෙන හේතුඵල සම්බන්ධතාවය පිරිච්ච ගතිය දැකලා මම මේක අත දැම්මොත් තමයි අවුලක් සිද්ධ වෙන්නේ කියලා අත නොදා චේතනා පහළ නොකර සිටීමේ කලාව තමයි ලෝකිත సౌందර්යම දෙන්නේ. ඒක තමයි අපිට බැරි. මොනවා සිද්ධ වෙන්න ගියත් අපි ඒකට අත දාලා එක සකස් කිරීම කරන්න හදනවා. අංග සංස්කරණය කරන්න හදනවා. සුද්ධ කරන්න හදනවා. මේ කරන්න යාම නිසා අපි ඉබේ ස්වභාවයෙන් සිදුවෙන දෙයට අවුල් කරගෙන ඒ අවුල නිසා චිත්ත පීඩ හදාගන්න එකක් තමයි ਸਰවචන්නාංශයේ දකින්නේ නිසා තමන් භාවනා කරන්න ගත්ත අරමුණ ගෙවන් වෙන බව දැනුණාට පස්සේ දක්ෂකම ඇති වුණාට පස්සේ ඒක බහුලීගත කරනවා භාවිත කරනවා කියලා කියන්නේ ඒ කටයුත්ත ස්වභාවයෙන් ඉබේම අනායාසයෙන් පුරුද්දට සිද්ධ වෙනකන් නිතිපතා දිගින් දිගටම පර්යංක සක්මන එදින්දා වැඩ කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයේකට වෙනදා බොහෝ මහන්සිලා ගන්න මේ සතිය ඉඳගත්ත ගමන් එන මට්ටමට එයි. බොහෝ මහන්සිලා ගන්න සමාධිය ඉඳගත්ත මට්ටමට එයි. බොහෝම කල් වේලා ගත වෙමින් ගෙවි ගෙවි ගිය අරමුණ ඉඳගත්ත ගමන් ගෙවෙන්න පටන් අරගනි. අන්න එතෙන්දි මතක තියාගන්න දැන් යමක් නොකර මේක දෙස බලා සිටීමේ හැකියාවක් මනුස්ස මනසට තියෙනවා. බුදු මනසට තියෙනවා. ඇතුළේ තියෙන මේ ජීවන් දකපු හිත අන්නේ නිවන් දකපු හිතට වැඩි බාර දීලා මේ ගැන හිතරදර ගන්න එපා. තවුල් ඇති කරන්න එපා. මේකට ගෙවා දෙන්න යන්න එපා. මේක මගේ කියා ගන්න එපා. මේ ගැන කතා කරන්න යන්න එපා. ආන්නේ විදිහට යන්න ඇරියොත් ඒ යෝගාවචරයට ආශේවනීය කරාට බෑ නිවන් දකින්න. භාවිත කරාට බෑ නිවන් දකින්න බහුලීගත කරන්න. මේ කියන தත්ත්වෙම ලක්ෂ වාරයක් කරන්න කරන්න ඒ යෝගාවචරයේ තියෙන අවශ්‍යතාවය තමයි සර්වත්‍ංශ මේ සූත්‍ර වලින් ඔප්පු කරලා තියෙන්නේ. ඒක නිසා යම් වෙලාවක Taman තේරෙන්න පටන් ගත්තනම් භාවනාව සනිමිත්ත පැනිත් පැතනදලා අනිමිත්ත පැත්තට යනවා දකිනකොට සහේතුක බව ඉඳලා අහේතුක කියන භාවනා කරලා මෙනෙහි කරලා නෙවෙයි දැන් භාවනා සිද්ධ වෙන්නේ ඉබේ අහේතුකව සිද්ධ වෙනවා සප්පච්චය ප්‍රත්‍ය සහිතව නෙවෙයි භාවනා ගැම්ම කරුණට පස්සේ කිසිම සද්ධාාවක් වීරියක් සතියක් නැතුව මේක අරගෙන යන්න පටන් අර ගන්නවා සරූපා රූප වෙන්නේ නැහැ වෙලාවට Tamanට පේන්න පටන් අර ගන්නවා මෙතන ඉන්න බව තේරෙනවා හොන්ත ඒක ආස්වාස ප්‍රසවාස වශයෙන් හෝ පටවියාපෝ තේජෝ වශයෙන් වගේ නෙවෙයි තේරෙන්නේ ඒ රූප සියල්ලගේම තියෙන පෞද්ගලික ලක්ෂණ දිය වෙලා පොදු සංතතියක් බාටපත් වෙනවා පොදු ලක්ෂණ බාටපත් වෙලා තියෙනවා එතකොට මේ රූප රූප නොවන තත්ත්වයටපත් වෙලාපත් වෙන බව විපරිණාමයේදී වෙනස් වීමේදී යෝගාවචරයට අත්දක ගන්න වෙනවා අත්දකින්නට එකට අනුග්‍රහ කරන්න වෙනවා වේදනාවක් කියලා තිබුණ දේ විඳීම් කියලා තිබුණ දේ භවයක් පැවැත්මක් විතරක් බවටපත් වෙනවා සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ ඒක නිසා ඒක විඳින මට්ටමක් තිබුණට විඳින්නෙක් නෑ මම විඳිනවා කියලා එකක් නෑ මේ වේදනාවක පැවැත්මක් තියෙනවා ඒකම සංඥා ගන්න දෙයක් නෑ මේක ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන් කරන්න පුළුවන්ද පිම්බි වැකිලි වශයෙන් වෙන් කරන්න පුළුවන්ද ඔසෝන යවනවා තබන වශයෙන් වෙන් කරන්න පුළුවන්ද මොනවත් නෑ නමුත් වැඩි වෙන බව දන්න නම් කරන්න බැරි මට්ටමකටපත් වෙනවා සසංකාර සංස්කරණය කිරීමක් ඇත්තෙම නැහැ. ඉක්ම කරන්න යන්නෙත් නැහැ, එමීට කරන්න යන්නෙත් නැහැ, උත්තර හොයන්න යන්නෙත් නැහැ. මේ වැඩේ වෙන බව දන්නවා. මම මේකට වෙන්න ඇරලා එහෙම නැත්නම් නොසලී බලානිදී පමණයි මගේ යෝගාවචරකම මේක ලක්ෂ වාරයක් සිදු වෙනකොට තවදුරටත් මගේ සංස්කරණයකින්තර මගේ චේතනාවකින්තර මගේ අදිෂ්ඨානකින්තර මගේ ප්‍රාර්ථනාවකින් උප සිදු වෙනවා කියන තැනට යන්නේ විශ්වාස වෙනකොට ඒ විවාහකගේ විඥාණයට විනිශ්චය කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙනවා. විනිශ්චය කරන්න ඕන වෙන්නේ තෝරනෝ නම් බේරනවා විතර. මෙන්න මේකට කියනවා අසංස්කාරික කියලා. බුද්ධජනසේ පාවිච්චි කරන මේකට වචනේ අසංස්කාරික කියන්නේ මෙහෙවීමකින් තොරව. ඉතින් මේක විස්තර කරලා දෙන්න පුළුවන් ක්‍රමේ තමයි අපේ සාමාන්‍ය දාන දෙනකොට පසුකාලීන ආචාර්යවරු සඳහන් කළ තියෙන මේ දානයක් දෙන්න පුළුවන් සසංකාරිකව සහ අසංස්කාරිකව. සසංකාරික කියලා කියන්නේ මෙහෙවන ලදුව අමතත වෙනවා අමතත මරිච්චලට දන් දීපල්ලයි කියලා නැත්නම් අපේ කුල චාරිත්‍රාක් විදිහට දන් දීපල්ලයි කියලා. ඉතින් ඒ විදිහට අපි මෙහෙවීමක් තියෙනවා. එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට කියලා වඩම්මගෙන ඇවිලා පාදෝවණේ කරලා ආසන පනවලා මෙහෙවීමක් තානයක් දෙනවා. අනිත් පැත්තේ පුළුවන් ආදිසියම බලාපොරොත්තු නැති විලාගර ගේශරයන් පිටපත් වටන හාමුදුරනේ දැක්ක මොනම ලෑස්තියක්වත් නැහැ. ඒ වෙලාව එකපාරට හිතුණා තම්බිච්ච බත් ටිකක් බෙදන්න ඕන කියලා ඒක අසංස්කාරිකව සිදුවේ. ඒකට මේ දාන දෙකින් එකක් චේතනාපූර්වකව මෙහෙවීමක් සහිතව සසංකාරිකයි. අනිත් එක චේතනා නැහැ, මෙහෙවීමක් නැහැ, අසංස්කාරිකයි. ඉතින් මේ ප්‍රශ්නේ ආනවා මේ දෙකෙන් කොයි එකද වඩාත්ම කුසල් සිද්ධ වෙන්නේ කියලා. අසංස්කාරිකව දෙන දාණයද සසංකාරිකව දෙන දාණය ඉතින් අටුවාචාරින් වහන්සේ සඳහන් කරලා තිනවා කොච්චර සැලසුම් කරලා දෙන දාණයකට වඩා කිසිම සැලසුමක් නැතුව වහා හිතිච්ච වෙලාවේ අසංස්කාරිකව දෙන දාණය තමයි උතුම්. ඒක එන්න නම් කොච්චර සසංකාරික දාන දෙන්න වෙයිද කෙනෙකුට අසංස්කාරික දානයක් දෙන්න. කාටද යකපුවම දානයක් දෙන්න කොච්චරක් දන් දීලා පුරුදු කරන්නේ. මේ සසංකාරික කරන හැම එකක්ම අර අසංස්කාරිකව ඉබේ සිදුවෙන දාණයට පාරමිතාවක් විතරයි. නිසා අසංස්කාරික දාණය තමයි ඒ හොඳම දේ. ඒ අපෙන් ජී අපෙන් කරන හැම අසංස්කාරික දෙයක්ම සසංකාරිකව කරලා කරලා කරලා කරලා බොහෝ වාරයක් පුරුදු කරපු නිසා ඇතිවෙච්ච දෙයක්. අන්නේ සසංකාරිකව කරන්නේ කවදා හෝ ඒක අසංස්කාරිකව කෙරෙන තැනට අතහුරු කිරීමක් පාරමිතා පිරීමක් වශයෙන් තමයි මේ යෝගාචරය මුල් කාලේ අරමුණ මෙනෙහි කරමින් අරමුණ ගෙවන් කිරීම කරන්නේ. මොකද අන්තිමට ඒක ඉබේම ඉඳ ගන්නකොටම සිද්ධ වෙනකොට ඒක කොච්චරක් පුරුදු කරන්නද එතකොට අසංස්කාරිකවම භාවනාව මේ බොහොම ශාන්ත සුන්දර තත්ත්වයකටපත් වෙනවා ඒක මම කරපු එකක් නෙවෙයි ඊනම් පුරුද්දට සිදුවෙන එකක් ආන්නේ විතර මේ අසංස්කාරිකව සිදුවෙනකොට අසංස්කාරික සිදුවෙන මොනම දෙයකවත් අකුසල් නැහැ සිදු වෙන කිසිම දෙයක අකුසල් නැහැ අකුසල් තියෙන හරිය තියෙන කරන දේවල්. පින් කෙරුවත් පව් පව් කෙරුවත් පව් කියන එකයි කියන්නේ. යමක් හිතලා කරනවා නම් ඒ කරන හැම එකක්ම ළමා වැඩක්. කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා කොච්චර කරනවද කියනවනම් පින්කම් කෙරෙන්න ඕනේ පුරුද්දට. අනායාසයෙන්. ඇබ්බැහියට. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පර්යාංකයේ ඉන්නකොට අරමුණ ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට ඉබේ භාවනා කරනකොට ඒක අසංස්කාරික தත්ත්වයටපත් වෙන එක හොඳයි කියලා තේරෙනවා නම් සක්මන් කරනකොට කොහොමද සක්මනේදී අපි මේ අසංස්කාරික බව ගන්නෙ? මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉස්සලා ගිහිල්ලා කවදා හරි සක්මන වෙන්න ඕනේ අනායාසයෙන් වෙන තැනට. සක්මන ඔයේ ඉබේ සිදු වෙන තැනට වෙනකොටයි සක්මන් භාවනාව පටන් ගන්න. එතෙන්ට වෙනකන් අපි කරන්නේ මේකට හුරු කරන්නේ. එදිනදා වැඩ කරනකොට අපි දත්ම දින හැමදාම කවදා හෝ සාමාන්‍ය ස්වරූපේ දත්ම දින ගමන් සම්පූර්ණ ක්‍රියාවලිය සතිමත් වෙන්න පටන් අරගත්තොත් එයා සතිමත් වීම සඳහා විශේෂ මොනවාක්වත් කරන්නේ දත්ම දිල්ලම තමයි කුරුද්දර කියන දත්ම දිල්ලට සතිමත් වීමත් එකතු කරනවා කුරුද්දර හැමදාම දොර වහන අද ඒකට විශේෂ ව්‍යාප්‍රයත්න කරන්න වෙන්න වහන දොරම තමයි සතිය යුක්තව දොර වහන වෙන්න පිලාවට බත් පිඟාන හොදනවා. හොදනකොට අපි කොහොමවත් කාලත් පිඟාන හොදනවා. මේක ඉබේම වෙන ගමන් පිඟාන හේදිල ඉබේම වෙන ගමන් මේකට සතිය පිටෝන එක. ලෝකේ තියෙන ලොකුම කුසලෙ. ඒකම කොහොමද හුස්ම ගන්න. තටමන් නැතුව ස්වභාවයෙන්කට හුස්ම දියා මුළු හදින්ම. 100 100ක් හිත යොදා හුස්ම ගන්න ගියාම ලෝකේ තියෙන ලොකුම කුසලෙ. ඒ මොකද ඒක අසංස්කාරිකව සිදු වෙන නිසා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ආනපන සති භාවනා කරන්න ඕන කියලා නයි පිම්බින්න වගේ පිම්බින්න පටන් අරගත්තොත් ඊළඟට කියන ටික වෙලා ගියාම ඉසේකක් වෙනවා. ටික වෙලා පිට පිට කොන්ද රිදෙන්න පටන් ගන්නවා. මොකද මේ හුස්ම ගන්න ගිහින්. හුස්ම ගන්න දෙයක් නැහැ. කල්ප ගානක් හුස්ම ගන්න තියෙන එකට ප්‍රයත්න කරන දෙයක් නැහැ. සතිය යොදවන්න. දත්ම දිනකොට සතිය යොදවන්න. මුණ හොදනකොට සතිය යොදවන්න. දොරක් වහනකොට සතිය හොදන්න. යොදවන්න පිඟානක් කෝප්පයක් හොදන සතිය යොදවන්න. වැසීලි කරනකොට සතිය යොදවන්න. කැසිකිලි කරනකොට සතිය යොදවන්න. මේ එකකටවත් ප්‍රයත්න කරන්න ඕනේ. සතිය යෙදවීම සඳහා වැඩියෙන් තටමන්න යන්න එපා වැසිකිලියට ගිහිල්ලා. ඒක නෙවෙයි භාවනා කරනවා. සාමාන්‍ය ක්‍රම වැසිකිලි වෙන ගමන් සතිය පිටුන එක විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන දෙයට යන්න කලින් කලින් නම් අපි මෙහෙවන්න ඕනේ. ඒකට කියනවා ආශේවනය කරනවා ඊට පස්සේ කියනවා භාවිතා කරනවා කියලා බහුලීගත වුණාට පස්සේ අපේ ජීවිතේ මොනම දෙයක්වත් වෙනස් කරන්න ඕනේ. ඉතින් දැන් සම්පූර්ණ ජීවිතයක් ගත කරන ගමන් මොකද ඒක ඉබේ සිදුවෙන දෙන්නේ. මෙන්න මේ සිදුවෙන දෙයට ආස්වාද ප්‍රසවාසයේදී වගේ ශක්මනේදී වගේ එදින්දා වැඩවලදීත් මේ සතිය පිහිටීමේ පටන් අරගත්තට පස්සේ ස්ත්‍රී වේවා පුරුෂ වේවා කලබල ජීවිතයක් වේවා සාමකාමී ජීවිතයක් වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා බෞද්ධ වේවා මොනම දෙයකවත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ කරගෙන යන වැඩේ කරගෙන යන වේගේ කරගෙන යන ස්වරූපයෙන්ම කරන ගමන් ඒකට මේ සති ධාරාව සති ආලෝක යොමු කරවන්න පුළුවන් නම් ඒකට කියනවා අසංස්කාරික වැඩක්. ඒක නිසා සෝවාන් උනත් කෙනෙක් සෝවාන් උනත් ඒ සෝවාන් භාවයේ Tamanට සාක්ෂාත් වෙන්න ඒ සෝවාන් විච්ච හිතත් එක බොහෝ කල් ඒ බුද්ධිලට ජීවත් වෙනවා. බොහෝ කල් ජීවත් වීමෙන් තමයි යා දැනගන්නේ මොකද්ද වෙනසක් වෙලා තියෙනව මට පේනවා. හැබැයි කරන කරන හැම වැඩේකදීම මට ඒක තහවුරු වෙනවා. ඒ නිසා කවුරක්වත් නැහැ මම බොසෝවාන් වෙලා තියෙනවා කියලා සාතිකයක් දෙන්නේ. උනත් වැඩක් උනත් ඒක තමයි සාහිතික වෙන්නේ ඒකත් එක්ක ගොඩක් කල් වැඩ කරනකොට. ඒ නිසා අපි භාවනා ජීවිතයක් පටන් අර ගන්නකොට ගොඩක් පෙළ ගැහිම් කරනවා සිල් ගන්න වෙනවා අරණ්‍යකට යන්න වෙනවා ශූන්‍යාකාරගත වෙන්න වෙනවා ඒ ඔක්කොම කරන්නේ අර බොහෝ කාම සංඥා කාම අරමුණු කාම කාම ගුණ කාම සංඥා රූපේකින් මාරු කරලා රූපයකට කර්මස්ථානයකට අඩු කරලා ඒ කර්මස්ථානයත් ගෙවම් කරගෙන ගියාට පස්සේ මේ ලැබෙන විවේකය යෝගාවචරයට එච්චරම අපහසු දෙයක් නෙවෙයි ලබන්නේ මේක දවල්ට කනවා රැයට කනවා ගානට දින්න පතා පුරුදු කරන්න. පුරු කරගන්න. හිතට වද්දා ගන්න. මේකට කියනවා බහුලීගත කරන්න. අන්නේ බහුලීගත කරන්න කරන්න යෝගාවචරයට තේරෙයි අන්තිමට දැන් මේ භාවනා කරනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා මොනම දෙයක්වත් කරන්න කරන්න කරනවා නම් ඒ තකල් බහන පටන් අරගන්න නැහැ. විපස්සනා පටන් ගන්නෑ. ඒකට ඔය ජීවක වාදිකේ වෛද්‍යවරයාගේ උපමාව තමයි දෙන්නේ. එයා පටන් ගන්න කාලේ මේ වෛද්‍ය වෘත්තිය කරනකොට ඒ පුද්ගලයාට එක එක ගහක් කරන එක එක ගහක තියෙන පංචාංගේ වෙන වෙනම පොත්වල লীලා පාඩම් කරන්න සිද්ධ වෙනවා. කරලා කරලා කරලා කරලා මෙයා කොච්චර දක්ෂ වුණාද කියනවනම් විභාගේ පාස් වුණාට පස්සේ ගුරුවරයා දීපු අභ්‍යාසය තමයි කැලියට ගිහිල්ලා බෙහෙතට ගන්න බැරි જાති ගහක් තියෙනවනේ හොයන්නේ කියලා. එකක් අත. දවස් 7ක් ඇවිදලා කිව්වා ඉස්සෙල්ලා හිතුවේ බෙහෙත් ජාති පැල උගන්නවී බෙහෙත් පැල අඳුර ගන්න. අන්තිම බලනකොට බෙහෙතට ගන්නේ නැහැ කියලා පැලයක් නැහැ. ඒ තරමටම දැනගන්න ඕනේ අපේ ජීවිතය හම්බෙලා තියෙන මොනම කටයුත්තක දවස් 7 උපීටවන්න බැරි කමක් නැහැ. ඉතින් හුඟක් වෙලාට ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරන වෙලාවේදී මේකේ සතිය වෙන භාවනා නොකරන වෙලාවේදී මම මොකද කරන්න ඕනේ? ඉතින් මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද භාවනා නොකරනවා කියන්නේ? ජීවිතේ කිසිම මොහොතක් නැහැ භාවනා නොකරනවා කියන්නේ. අපි හිතලා තියන්නේ මේ භාවනා කරන්න මේ සුදු ඇඳගෙන මේ කට්ටියක් එක්ක වාඩි වෙලයි කියලා මේ තරමටම අපේ ඔළුව අවුල් කරගෙන තියෙනවා. භාවනා කරනවා කියලා මේ සමාධියක් இல்ல. භාවනා කරනවා කියලා කියන්නේ අනායාසයෙන් සිදුවෙන දේ අසංස්කාරිකව සිදුවෙන දේ ඒ තාලෙටම යන්නට වෙනතට ලොකු අවදියකින් ලොකු එලෙබසිටි සීයකින් ලොකු අප්‍රමාදී ගතියකින් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාචරයට නිින්ද යන්නේ එකත් භාවනාවට නංගනවා. නීරසකමත් භාවනාවට නංගනවා. කම්මැලිකම ඒ කාර්යකම ආවත් භාවනාවට නංගන්න පුළුවන්. අන්නේ භාවනා නැංගන ගතිය පුරුදු කරාට පස්සේ ඒ කෙනාට අසවල් තැන, අසවල් ඉරියව්ව, අසවල් වේලාව ඒ සේරම ඉක්මනවා. ඉතින් ඒව නැතුව තාම මේ භාවනා මධ්‍යස්ථාන හොය හොයා භාවනා ගුරුවරු හොය හොයා කමඨාන හොය හොයා යන්නේ. ඒ කියන්නේ තාම අර භාවිත බහුලීගත මට්ටම නැතිකමයි. නමුත් පිළිපිච්ච පිළිසකට ඥාන තියෙන ඔය කරන ටිකම තමයි විශ්වාසී යුක්තව දිගට කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. ඉතින් එතකොට කියන්න තියෙන අපේ මේ වචනේ අසංස්කාරිකව වෙනවා. භාවනා කරනවා කියලා යමක් කරන තාක් ඒක විකාරයක් වෙනවා විහිළුවක් වෙනවා. ඉබේම මේ ඔක්කොම සිද්ධ වෙන තැන ආවේ පස්සේ දවස් තමයි ඔන්න රහත් තමයි කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අවබෝධයක් ලැබුවයි කියලා ඕන කරලා කියයි. නයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒකට ඒ පුද්ගලයාටම තේරෙන්නේ භාවනා කරනවා කියලා කරන දෙයක් නැහැ. කෙරෙන හැමදේම භාවනාවට ලක් කරනවා. කෙරෙන හැමදේම භාවනාවට ලක් කරනවා. එතකොට අසංස්කාරිකව භාවනා සිද්ධ වෙනවා. අනිමිත්තව භාවනා සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තැනකට ගිය සරුවච්චන් වහන්සේ කොහොමනම් පු탁ජනේකට මේ පාඩම කියලා දෙන්න. කොහොමනම් මේ පාඩට යොමු කරවලා දිගට කරගෙන යන්නද? ඉතින් ඒක නිසායි ਸਰවචනාංශයට ආර්ය අපහසුකටපත් උනේ මේ ධර්මය ඒක ගණ්ඩ ලෑස්ති වුණත් මේ පු탁ජන කල්පනාව තියෙන කෙනෙකුට කොහොමද අපි අවබෝධ කරලා දෙන්නේ කියලා. ඉතින් ඒකට ਸਰවචනාංශේ පසුබෑවේ නැහැ. ආර්දනා කරාට පස්සේ බොහෝ ක්‍රමවලට මේක ඉදිරිපත් කරා ඉදිරිපත් කරලා මුගක් නීති දැම මුලදී. ජලයකට යන්නේයි, ගහක් වල ඉන්නේයි, වාඩි වෙන්නේයි, ආශ්වාස ප්‍රශ්වාසන අඩු කරන්නේයි, අඩු කරලා ආශ්වාස සම්පූර්ණ ගෙවන් කරාට පස්සේ ආයේ අර වැටෙන්නට මුල හිටපු තත්ත්වයටමයි. ඒක නිසා මේක ලක්ෂ වාරයක් කරපු කෙනාට තේරෙනවා මේක කළ යුතු තාර්කික මූලික කොටසකුත් තියෙනවා. ඒක ලක්ෂ වාරයක් කරනකොට ඒක ඉබේ සිදුවෙන තැනටත් යනවා. ඉබේ සිදුවෙන තැනට යද්දී හිත හේබාන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව ඒක එක දිගට කරන්න නම් ඔය සාමාන්‍ය ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන කර්මාන්තික දිවගේ ශක්තියක් තිබිල බෑ මොනම ප්‍රතිඵල අපේක්ෂාවක්වත් නැතුව මේක අවදියෙන් කරන්න ගියාම ඒකට දෙන වචනේ තමයි අසංස්කාරිකව වැඩේ සිද්ධ වෙනවා මොහොතකම Tamanne කල්පනා කරලා බලන්න පුළුවන් මොන ඉරියව්වේ හිටියත් මොන තැන හිටියත් සතිය පිහිටවන්න මොකද්ද තියෙන බාධා? මොනම තැනකවත් හොයාගන්න බැරි තැනක් අහුණා නම් එයාට තේරෙන්න පටන් ගනී දැන් භාවනා කරනවා කියලා විශේෂ දේවල් අවශ්‍ය කරන්නේ ඉබේ සිදුවෙන මේ ක්‍රියාවලියට අසංස්කාරිකව සිදුවෙන ක්‍රියාවලියට වෙන දෙයකටත් වඩා පූර්ණ අවධියකින් පූර්ණ ගෞරවයකින් කටයුතු කරන්න ගියාට පස්සේ හිතේ ඇවිත් වෙන ඒකට ඒ ගතියට කියන්නේ ප්‍රබුද්ධ වෙනවා හිත පිබිදීමක් ඇති වෙනවා ඉබේ සිදුවෙන දෙයට සම්පූර්ණ අවදි වීමක් ඒක සාමාන්‍ය సౌందර්යය කියලා අපි කියන්නේ. ඉර නගිනකොට අපිට කරන්න දෙයක් නෑ නමුත් ලස්සන ඉර නැගීම දිහා බලාගෙන අවදින් ඉන්න. මලක් පිපෙනකොට මල දිහා බලාගෙන මල පිපෙන හැටි ලස්සන ඉනවා. මල බුප්පන්න යන්න එපා. මල බුප්පන්න කියොත් අපි කියන බුප්පනවා කියලා කියන්නේ. බුප්පන්න එපා. ඒක නෙමෙයි භාවනාව කියන්නේ. ඉර නංගන්නත් බෑ අපිට. ඒ ස්වභාවයෙන් සිදුවෙන දේ බලා හිටපුවාම ඒක තමයි සර්වඥාන්සේගේ මනස සර්වඥාන්සේගේ මනසේ තරම්ම සුන්දරයි. මේ ඇති වෙන දේ දිහා බලලා ඒකෙන් ධර්මයක් මතු කරන පෘථග්ජනයට ඒක කියලා දීලා උන්වන් සඳහන් කරත සනිමිත්තා බෙක්කවේ උපජ්ජති පාපක අකුසල දාම්. බනම් කරනවනම් මගේ කියා ගන්නවනම් හැම එකක්ම අකුසල දාම්. නොනිමිත්තා. නිමිත්තක් නැතුව කිසිම පාපක ධර්මයක් උපදින්නේ සනිමිත්ත උපදිනවා අනිමිත්ත උපදින්නේ නැහැ. ඒ නිසා ස්වභාවයෙන් සිදුවෙන දේ දිහා බලනිනකොට කිසිම අකුසල කර්මයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තමන්න දෙස් දී ගැනීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මුලින් මුලින් කරන ප්‍රයත්නය අපි යොමු කරවන්න ඕන ඉස්සරට ඒක අනායාසයෙන් සිදුවෙන තැනට වෙහෙසකින් තොරව සිදුවෙන තැනට ගිහිල්ලා ඒ වුණත් උනන්දු අඩුවීමක් නැතුව අවදි භාවයේ අඩුවීමක් නැතු ඒක දිහා බලා ඉන්න ගතිය තමයි මුත්තම නිදර්ශනට දෙන්න තියෙන්නේ. නිසා සක්මන් කරන්න ගියාම පරියන්කේ වගේ නෙවෙයි කරන්න දෙයක් තියෙනවා. කකුල උස්සන්න ඕනේ, යවන්න ඕනේ, තියන්න ඕනේ, වම දකුණ වශයෙන් කියන්න ඕනේ. ඉතින් ඒ තාක් කල් අපි හිතන්නේ සසංකාරිකයි. යම් වෙලාවක සක්මන ඉබේ සිදුවෙන තැනට යනවා. කිසි මෙහෙවීමක් තොරව. ඒකෝර තේරෙනවා මේ වම තිබ්බත් දකුණ තිබුණත් එසෙව්වත් යව්වත් ලැබුවත් බයිසිකල් එක පෙඩල් එකක් පද්ද පද්දින්න වගේ එහෙම හතරස් වැඩ නැහැ. ඔක්කොම රවුම් වෙනවා. ඒ නැත්තම් ධනක්කට වතුරක් ධනක් වතුර තියෙන තැනක ඇවිදිනකොට මුළු කකුලම උස්සලා තියෙනකන් හැමතැනම එක විදිහින් ගෑවෙන්නේ. ඒකට මේ සෙවීමේ ක්‍රියාවක් යැවීමේ ක්‍රියාවකේ වෙන් කරන්න බෑ. යැවීමේ ක්‍රියාව තැබීමේ ක්‍රියාවකට වෙන් කරන ක්‍රියාවලියක් වටපත් වෙන ඒත් හොඳට දන්නවා මම සක්මණේ ඉන්නේ කියලා. එදින පූර්ණ කුසලයේ සිද්ධ වෙනවා නම් පූර්ණ සතිය දිනු වෙනවා. ඒ වාගන් හැම කටයුත්තකදීම සම්පූර්ණ ස්වභාවිකව වැඩේ සිදුවෙන්න ඇරලා නැත්නම් කිරීම නතර කරලා සිදුවෙන්න ඇරලා ඉතියා පූර්ණ අවධිකින් බලහින්න ගියාම හොඳම නිදර්ශනය තමයි අවුරුදු 6ක් වෙනකම් පොඩි ළමයෙකුට සෙල්ලම් බඩුවක් හම්බ වෙච්චාම ඒ ළමයි සෙල්ලම් බඩුවත් එක්ක සෙල්ලම් කරන්නේ සම්පූර්ණ අවදිභාවයෙන්. ඒ ළමයට කවුරක්වත් කියලා දෙන්න ඕනේ. සීළු අනිත්‍ය වතහැරලා දාලා ඒකටම හිත යොදලා කටයුතු ඉතින් ඒක තමයි මේ අපි කියන්නේ භාවනා කරගෙන කරගෙන යනකොට ඉන්න ඉන්න බබෙක් වෙනවා. සම්පූර්ණ ඒ ඔලමුල ගති පැත්තක තියලා කරන ගති පැත්තක තියලා ඉබේම වැඩේ දිහා යන්නලා බලන ඉන්න ගියාම ඒ මනස නැවතත් ඉතාම ලදරු මනසක් යමක් අඳුරන්නේ නැති මනසක්. කරතරන්ද අසුචිත අඳුරන්නේ නැහැ. ගින්දරද වෙනවද අඳුර හැම දෙයකම සමහිත තියෙන්නේ. ඉතින් එතෙන්ට ගන්නේ අපි ඉස්ලාම අර වගේ අවුල් වෙච්ච තැනක ඉඳලා. ඒ නිසා සර්වඥයන් සදාහන් කරනවා පොඩි දරුවගෙත් හිත නික්ලේශී. අවාසනාවකට තියෙන නික්ලේශී බව ළමයා දන්නේ වැඩිහිටියගේ තියෙන්නේ අකලෙස් දන්නවා ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් කෙලස් කපලා නැවතත් අර සුන්දර මනසකට ළමා මනසකට හිත ගත්තට පස්සේ තීරණ පටන් ගන්නවා මේ සංසන්දනාත්මකයි නිවන කෙලස් ඇතිතනටයි කෙලස් නැත්තන සාපේක්ෂ වෙන්නේ. කෙලස් නැති හිතකට නිවනක් ඕනේ නිවනක් අදාළත් නැහැ. එනිසා කෙලෙසයිතු ඉඳපු කෙනෙකුට ඒ කෙලෙස් රහිත තැනකට ආතති නැත්ැනකට නිමිත්ත නැත්ැනකට යෑමෙන් සංස්කාර නැත්ැනට යෑමෙන් අසංස්කාරික தත්ත්වයට යෑමෙන්දී තීරණ පටන් අර ගන්නවා බුදු කෙනෙක් මේක කියලා දුන්නේ නැත්නම් අපිට කවදාකවත් මේ පාර හොයා ගන්න බැහැ නිසා අපි දැනට යම් ආයෝජනයක් කරලා තියෙනවනම් යම් කාලයක් අරගෙන තියෙනවනම් මේකම විශ්වාස කරගෙන දිගින් දිගට කරගෙන යන එක තමයි අසංස්කාරිකව කරනවා කියන වචනේ මේක ඉස්සල්ලාම මට මතකයි මම ඒ අභිධර්ම පොතක් බලලා හිත සිටිවිලි જાති දෙකක් නම් කරලා තිබුණා සසංකාරික අසංකාරික කියලා මට දවස් 3ක් විතර යනකම් කල්පනාවෙන් වැටුණා මම මේ දවසක ඉදිරියට කරන දේවල් සිද්ධ වෙන දේවල්ද මම කරන දේවල්ද කියලා බලන්න පටන් අරගත්තොත් ඉබේම මිනිස්සු ආධ්‍යාත්මික වෙන්න පටන් ගන්නවා අපි උගත් දේවල් දැන් කරන අබ්බැහියට උගත් දේවල් කරන සංස්කෘතියට උගත් දේවල් කරන අනුන්ගේ යුතුයන් ඉෂ්ට කරන්නේ ඒ හැම වෙලාවකම තමන්ගේ පාලනයෙන් තොරයි. ඉබේ සිදුවෙන හැම දෙයකදීම අපිට මෙන්න පාලනයෙන් තොරයි වගේ. නමුත් අකුසල් නැහැ. ඉබේ සිදුවෙන කිසිම දෙයක අකුසල් නැති නිසා ඒකට අවදි වුණොත් ඉබේ සිදුවෙන්නේ නැත්තරලා ඒකට අවදි වුණොත් එතකොට තේරෙන පටන් අරගනි මේ නිවන කියන එක උපයන තියෙන දෙයක් නෙවෙයි අඳුන ගන්න තියෙන එකක් ළඟ තියෙන අඳුන ගන්න තියෙන දෙයක් ඒ නිසා අක්‍රීය අසංස්කාරික අවිඥානික අචේතනිකව සිදුවෙන ක්‍රියාවලියන්ට එන්නේ එන්නේ සමීප වෙන එක තමයි යෝගාවචරය විශේෂම විපස්සනාදි කරන්නේ. ඒක තමයි අපිට අමාරුම දේ. මොකද අපි යම් යම් දේවල් කරලා සංස්කරණය කරලා වෙනස් කරලා ආඩම්බර වෙන හිතක් සහිත කෙනෙක්. යමක් නොකර ඉබේ වෙන දෙයට ආඩම්බර වෙන හිත ආපු ගමන් ඒකට කියනවා ආර්ය විවහරය, ආර්ය හිතක්. එහෙම නැත්නම් සීක හිතක් කියලා. ඒක නිසා මේ භාවනා ශාස්ත්‍රයේදී මහන්සිලා කරපු දේවල් අනායාසයෙන් ඉබේම සිද්ධ වෙන තැනට සිද්ධ වෙනවා නම් ඒකට ධෛර්යය දීලා ඒකටම තමන්ගේ ක්‍රමසාවිදි හොයාන ඉදිරියට යන්න යන්න තමන් ගුරුවරයාගේම ස්වාධීන වෙනවා ධර්මයේම ස්වාධීන වෙනවා බුදුහාමරගේ ස්වාධීන වෙලා තමන්ගේම ගුරුවරයා බවට තමන්ටපත් වෙන්න පුළුවන් ඉතින් ඒක මැරෙන්න ඉස්සෙල්ලා අපි සාක්ෂාත් කරගත්තොත් ඒ කෙනාට තවදුරටත් ශ්‍රද්ධාවක් ඕන කරන්නේ අත්දකපු දෙයම. Taman මේ ජීවිතයේ අත්දකපු දෙයම ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. ඒ නිසා සර්වචනාසී වගේ රහතන් වහන්සේලාට අන්වර්ථ නාමයක් දෙනවා අස්සද්දෝ කිය. ශ්‍රද්ධාව තවදුරටත් නෑ. දන්නේ ඔක්කොම අත්දකපු දේවල්. ඒ නිසා එන්නේ ඉන්න භාවනා ශ්‍රද්ධාව පැත්තේ ඉඳලා අත්දැකීම් පැත්තට බර වෙනවා. ඉතින් එවැනි දෙයක් Taman තුල සිදුවෙන බව දන්නවනම් අන්න ඒකට අනුග්‍රහ කිරීම සහයෝගය දැක්වීම තමයි අපි කරන Brahmacharya තපස. එහෙම නැත්නම් පැවිද්ද කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවල තමන් කරගෙන යන වැඩේ වගේ ධෛර්යයක් උනන්දුවක් ඇති වෙලා සසංකාරිකව කරගෙන යන දේවල් අසංස්කාරිකව සිදුවෙති වැඩි උනන්දුවකින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා ඒක ධර්ම දේශනා දෙකේමත් නිමාවටපත් වෙනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා